නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉපත් කරගන්නවා. ඒ සමගම අපට කරුණාවෙන් අදත් මිලිඳු රාජ ප්‍රශ්නයේ උතුම් සදාම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාශීල අපේ ස්වාමින් වහන්සේ අපේ පාදාභිවන්දනය සිදු කොට ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අවසරයි ගියවර ඔබ වහන්සේ අපිට මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පිළිසඳරෙන් පෙන්වා වදාළේ අර ධර්ම අවබෝධයට තියෙන අවස්ථා මඟහැරෙන ස්ථාන පිළිබඳව අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය අපගේ ಪರම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. අද මිලිඳු රාජ ප්‍රශ්නෙන් අපි ආය නාගසේන මහරහතන් වහන්සේ සහ මිලිඳු රජුර අතර ඇති වුණ දහම් කතාවේ කොටසක් අද ඉගෙන ගන්නවා. මීට කලින් වැඩසටහන් වල ධර්මය අවබෝධ කරන්ට බැරි වීම සමහර කාට ගිහි පරාජිකාවටපත් වීම ඊට අමතරව ගිහි පරාජිකාවට අමතරවත් කරුණු කාරණා තියෙනවා ධර්මය අවබෝධ කරගන්න බැරි වීම පසුගිය වැඩසටහන් දෙකේම අපි ඒ පිළිබඳව සාකච්ඡා ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඉතින් ඒ නිසා මේ මේ කරුණුකාරණා දැන් ඇත්තටම මිලින්දා ප්‍රශ්න ඉගෙන ගන්නට කලින් අපිට මේ කරුණුකාරණා ගැන වැඩි අවධානයක් යොමු වෙලා තිබ්බේ නැහැ. ඉතින් ඒ නිසා දැන් කොහොම හරි ඔබගේ වාසනාවකට මේක අහන්න ලැබෙන නිසා ඒකෙන් ඒ කරුණුකාරණා ගැන දැනුමක් තිබිලා අනාගත පරපුරට දායාද කරලා අන් අයට මේවා කියලා දීලා මේ ශාසන දායාදේ රකින්න ඕන. නේද? ඉතින් ඒ නිසා දැන් සංඝයා වහන්සේලා විදිහට ධර්මදේශකයාණන් වහන්සේලා සිය ගණන් දහස් ගණන් සදහැවතුන් දැනුවත් කරගෙන යනවා වගේ. ඉතින් ගිහි මිනිස්සුෙකුට අඳුම තරමේ 10 දෙනෙකුට හරි දහම් පණිවිඩයක් දී ගන්න නැත්නම් එහෙමයි ස්වාමී. එහෙම හරි ඒ පින රැස් කරගන්න ධර්ම දානයේ පින නේ Tamanට පුළුවන් විදිහකට. අර විශේෂයෙන් අපි දරුවන්ගේ වාසනා ගුණ විනාශ වෙන්න දෙන්නේ නැතුව දරුවන් විතර නෙමෙයි ස්වාමීන් සියලු දෙනාගේ එහෙම පරිශ්‍රම වාසනා ගුණ රකින්න පෙදෙන් මුල්ම කාලේ ඉඳලම ධර්මයේ ඇහලා ඒ වාසනා ගුණ රැකෙන විදිහට ගිහි පරාජිකාවල් ලක් වෙන්නේ නැති විදිහට රැකිලා පිටසාව නම් කොච්චර වාසනාවක්ද තින්නේ මේ කෙනෙකුට ධර්මයේ හා මේ අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මඟ නොහැරේවා කියලානේ. ඉතින් ඒ නිසා අදත් අපි එහෙනම් කතා කරමු මිලිඳු රාජ ප්‍රශ්නේ දහම් කරුණු අද අපි කතා කරන්නේ දැන් ඊයේ අපි කතා කළා මේ අපි අතරකින් ගිහිල්ලා පොතේ අවසාන කොටස. නමුත් ආපහු අපි මුලට ඇවිල්ලා මෙතෙක් කරගෙන ආපු පිළිවෙලට අපි ඊළඟ දහම් කරුණු ගන්නවා 48 වෙනි පිටුවේ මහමෙවුනාවේ මේ පොත් වහන්සේගේ 48 වෙනි පිටුව. ජලයට පණ තිබේද කියන ප්‍රශ්න. එහෙමයි. නර රජ්ජුරෝහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් වතුර නටවනකොට චිටි චිටි චිටි කාලා නටනවා. සද්දයකුත් එනවා. ඉතින් එහෙම වෙන්නේ මේ ජලය මොකක් හරි ක්‍රීඩාවක් කරනවද එහෙම නැත්නම් මේ තවත් කෙනෙක් විසින් පෙළනවද මේ ඒ නිසාද හඬ නගන්නේ දැන් අපිටත් හිතා ගන්න බෑ රජුරෝ මේ වගේ ප්‍රශ්නයක් ඇයි එකපාරම අහන්නේ කියලා අවශ්‍යයි ස්වාමීනි ජලයට පණ තියනවද කියලා අපේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා නෑ මහරජාණෙනි ජලයට ප්‍රාණයක් නැත්තේය සමහර වෙලාවට මේක අහන ඇත්තේ මහත්තයා අන්‍යාගමික අපිකම නිගන්ඨයන්ගේ තියෙනවා යම් දෙයක්. ඒ තමයි සීතල ජලයේ ප්‍රාණීන් ඉන්නවා කියලා. මේ සීතල ජලයේ මේ සීතල ජලයට ප්‍රාණයක් තියෙනවා. ඒ නිසා සීතල ජලය බොන්නේ. මේ පව සෝදනවා කියන තැන ඒ ඒ වගේ තැන පව සෝදනවා එක තියෙන දෘෂ්ටියක් ඒක මේ වෙනත් ආගම් වල එතකොට සමහරවිට මේක අහනවා ඇති රජුරෝ උණු වතුර වළඳන ස්වාමීන් වහන්සේලා දැක්කොත් එහෙම මේ පණ තියෙන ජීවීන් විනාශ කරගෙන වතුර බොනවා කියලා සංඝයාට චෝදනා කරයි කියන අදහසින් වෙන්න ඇති. අපිට ස්ථිරසාරව කියන්න තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි නාගසේන මහරහතන් වහන්සේ අහන්නේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන ජලයට පණයක් නැහැ, සත්‍ය කියලා එහෙම කතාවක් නැහැ. ජලය අධිකව ගින්දරෙන් රත් කරපුවම චිටි චිටි ගාන ශබ්ද එනවා. ඉතින් රජතුමනි දිය කඩිති කුඩා පොකුණු මහ පොකුණු විල් වැව් තටාක දිය ඇලි වැව් පොකුණු ආදී ආදියට පැමිණි ජලය අවසුලම් වේගයෙන් මහත් බව නිසාවෙන් ක්‍රමයෙන් වියලියයි. කියනවා මේ වතුර පොකුණු වල වැව් වල තිබිලා කුලංගිනුත් අවුෙනුත් වේලිලා යනකොට සද්දයක් එනවලු කියලා හෙව්වා. නෑ කිව්වා. එහෙනම් එක තැනක සද්දයක් එන්නත් එක තැනක සද්දයක් නොඑන්නත් විදිහක් නැහැනේ ජලය ජලය කියන සම්මතයට පණ තේනවනම් ඊට පස්සේ කියන රජතුමනි අර ජලය අධිකව රත් වීම හේතු කරගෙන කියනවා ගොජ ගොජ ගාලා අපේ වචනෙන් අපි ගොජ ගොජ ගාලා කියන්නේ ඒ කාලේ චිටි චිටි ගාලා ඒ ඒ ඒ කියන්නේ ඒ කාලේ භාවිතා කරන වචන මේ ශබ්ද නැගුවේ ඒ නිසා කියනවා ඊට පස්සේ කියනවා මහරජාණෙනි හාල් එක හාල් ටිකක් වතුරට දාලා මුට්ටියකට බිම තියලා තිනවා. දැන් සද්දයක් එනවද? නෑ කිව්වා. ඒ හා ඒ මුට්ටියම ලිපේ තියලා ගින්දර දානවා. දැන් සද්දයක් එනවද? සද්දයක් එනවා කිව්වා. වෙන මාලා මතු කරගෙන එහෙට මෙහෙට වතුර කැලැත්ති කැලැත්ති යනවා කිව්වා. ඉතින් රජතුමනි එකම මේ වාදනේ එකම ජලය නම් ජලයට පණ තියෙනවා නම් එක තැනක ශබ්ද කරන්ට එක තැනක ශබ්ද නොකරන්ට හේතුව මොකද්ද කියලා අහනවා. ඒක කියනවා ස්වාමීනි ජලයේ නොසෙල්වේ තිබුණා ගින්දර දම්පු නිසා තමයි මේක මේ රත් වෙලා ශබ්දය ආවේ කියලා. දැන් රජතුමාගෙන්ම වචනය ආවා මේක රත් වෙන නිසා මේක වෙන්නේ කියලා. ඊට පස්සේ මහරජාණන් ජලයේ ප්‍රාණී හෝ සත්වෙක් නොවන බවත් ගින්නෙන් රත් වීමේ වේගයෙන් මහත් බව නිසා හඬ නංවන බවත් ওই කරුණෙන් තේරුම් ගන්න. මහරජාණනි ගෙයක් වාසා කලගිඩිවල වතුර පුරවා වසා තියෙනවනේ එහෙමයි ස්වාමීනි. දැන් මේ වතුර සැලෙනවද කැළඹෙනවද සද්ද කරනවද නටනවද අනේ නෑ ස්වාමීනි. ඒකට හේතුව මොකද්ද? ස්වාමීනි ජලයේ ප්‍රകൃතියෙන් සැලෙන්නේ නැහැ. මහරජාණන් මොහොඳේ ජලය සැලෙබෙන සැලෙනවා කැලත් වෙනවා ශබ්ද නගනවා කියන එක අහලා තියෙනවද? ස්වාමීනි අහලත් තියෙනවා මම දැකලත් තියෙනවා මම දැකලා තියෙනවා රියන් 100 ගණන් රියන් 200 ගණන් මොහොඳේ රැල්ල උඩට යනවා අහකට. දැන් අපි ගත්තත් හුම්මානේ වගේ ලංකාවේ වතුර උඩට යන්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි මොහොඳේ අදි 100 ගණන් 200 ගණන් උඩට වතුර විසිරෙනවනේ. ඉතින් කියනවා රජතුමනි ජලයේ පණ තියෙනවා නම් කලේ තියෙන වතුර හෙල්ලෙන්නේ නැතුව තියෙන්නත් මොහොඳේ වතුර අඩි 100 ගණන් උඩට විහිදෙන්නත් හේතුව මොකක්ද කියලා. අනේ ස්වාමීනි එහෙම වෙන්නේ මොහොඳේ හුලං වේගය වැඩි. ඒ නිසා තමයි කියන උඩට නැගෙන්නේ. ඉතින් දැඩි සුලං වේගයේ මහත් නිසාවෙන් ජලය සැලෙන්නේ කැළඹෙන්නේ යම්සේද ඒ වගේ තමයි කියනවා ගින්දර වැඩි වුණාට පස්සේ ජලය කමේ චිටි චිටි කියන හඬේනවා කියනවා. රජතුමනි දැකලා නැද්ද වියලි බෙර කඳ මුඛය වියලි ගව සමකින් වසා දමලා දමනවා. එතකොට බෙරේට ප්‍රාණයක් තියනවද? නැහැ කියනවා. නමුත් කවුරු හරි ගැහුවට පස්සේ සද්දෙන්නේ නැද්ද ඒවා? සද්දෙනවා කිව්වා. එහෙනම් සද්දෙන්න හේතුව මොකද්ද කියලා ඇහුවා. ස්වාමිනී පණ තියෙන නිසා නෙවෙයි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ඒකට මේ හා මේ ක්‍රියාවක් යොදවන නිසා තමයි ඒකට තට්ටු කරන නිසා තමයි හඬෙන්නේ කිව්වා. අන්න ඒ වගේ තමයි කිව්වා. ජලයට පණක් නැහැ කිව්වා. අධික ලෙස රත් වීමෙන් ජලයේ මේ ශබ්දයක් එනවා කිව්වා. ඊට පස්සේ අහනවා ස්වාමීනි වාජනවල මහරජාණෙනි සියලුම වාජනවල දමන ලද මේ වාජනවලින් ශබ්ද එනවද? නැහැ කිව්වා. සමහර භාජනවල දමන රැක් කරනකොට සද්ද එන්නේ සමහර භාජනවල දාලා ජලය රැක් කරනකොට සද්ද එනවා. ආන මේ මහරජතුමනි ඔබටම දැන් තේරෙනවා නේද මේක රත් වීම නිසා මේක සද්ද එන්නේ කියලා. දැන් ඔබම කියන්නේ ඔය. ඉතින් ඒ නිසා මේක ජලයට පණක් තියෙන තිබිලා නෙවෙයි කියනවා. රජතුමනි මද කීපී ගිය ඇතෙන් වතුර ඇරන් වේගෙන් කටට දාගෙන ගිලිනවා. එතකොට චිටි චිටි ගාලා සද්දයක් එනවාද ඒව? පණ තියෙනවා නම් ඇතාගේ හොඳේට ගිහිල්ලා මුඛයට ඇවිල්ලා බඩට යනකොට සද්ද වෙන්න බෑ. ඊට පස්සේ කියනවා බඩු පටවා ගත්ත නැවක් මොහොඳ බඳින් යනකොට ලොකු චිටි චිටි ගාලා සද්ද එන්න බෑ. දැන් බඩු පටවාගෙන යනවා කියලා. ඉතින් රජතුමනි තිමි තිමිංගල කියලා විශාල යොදුන් ගණන් විශාල මාළුවෝ ඉන්නවා. විශාල වතුර කොටසක් අතට අරගෙන තද කරලා පිඹලා අරිනවා එළියට. එතකොට චිටි චිටි ගාලා සද්ද එන්න එපා පණ තියෙනවන වතුරට. ඉතින් ප්‍රාණයක් හෝ සත්වයක් හෝ ජලයේ නැහැ කියලා මේ ජලයට පණක් හෝ ප්‍රාණී ස්වභාවයක් නැහැ කියලා ওই කාරණාවෙන් දැනගන්න කියනවා. අනේ ස්වාමීනි තේරුණා කියනවා. ඉතින් දැන් මේකෙදී මේ කාරණාව මහත්ය අහන්නෙම එහෙමයි ස්වාමී. ඒ කාලේ මිත්‍යා දෘෂ්ටියන් දෘෂ්ටිකයන්ගේ තිබ්බා කාරණාව. ඒ තමයි ජලයට පණ තියනවා ඒක සමාජ මතය කඩන්න තමයි මේ අහන්නේ. ඉතින් කියනවා ස්වාමීනි ඉතින් කොච්චර මේ ඒ කාලේ මේක බලවත්ව තියෙන්නේද කියන්නේ ඔය ටික කියනකොටම රජුරෝ ප්‍රශංසා කරන ප්‍රශංසා කිරිල්ල. ස්වාමීනි නාගසේනයන් වහන්සේ දොසින් යුක්ත වූ මේ ප්‍රශ්නයට ධර්මානුකූල විග්‍රහයක් බෙදා දුන්නා. ගුරු පරම්පරාගත හික්මීමෙන් අති දක්ෂ ලෙස හික්මනු මැණික් කරුවෙකුට මාර්ග වූ මාණිකයක් ලැබීම හේතුවෙන් මේ මණිකට කීර්තියක් ස්තුතියක් ප්‍රශංසාවක් ලැබෙන්නේ යම්සේද අතිදක්ෂ මුතු කරුවෙකුට මුතු ලැබුණාට පස්සේ මාලාගතන්නේ යම්සේද සායං කරුවෙකුට මහා වස්ත්‍රයක් ලැබුණාට පස්සේ සායං කරන්නේ යම්සේද සුවඳ කරන්නෙකුට රත් හඳුන් ලැබුණාට පස්සේ සුවඳ කරන්නේ යම්සේද ආන් මේ වගේ ඔබ වහන්සේ ওই ප්‍රශ්නේ මනාව විග්‍රහ කරලා අපිට කියලා දුන්නා කියලා ඉතින් රජතුමා ප්‍රීති ප්‍රමෝදයටපත් වෙනවා. ඒකට අපිට ජලයේට පණ තියනවාද කියන එක අද කාලේ අපිට ඇහුවට එච්චර ගෝචර නොවුණාට ඒ කාලේ ලොකු ප්‍රශ්නයක් ඒක. වතුරට පණ තියනවා කිය. එහෙමයි. මේ මිනිසුන්ට හිතෙන ඒවා. ඊට මේ සාපේක්ෂව ආගමත් හැදෙනවා. එක එක න්‍යායන් ජෛන ආගම් ඊට අනුව හැදෙනවා. ඉතින් අපි ඒ කාරණාව කතා කරලා අද අපිට මේ අපි මීට කලින් අර කලින් වැඩසටහන් වලදී කල්පනා කතා කළානේ මේ ධර්ම අවබෝධ කරන්න බැරි වීම. එහෙමයි ස්වාමී. එතකොට ධර්ම අවබෝධ කිරීමට වාසනා ගුණ රැක ගැනීම. එහෙමයි. ඒකට ඒ වාසනා ගුණ රැකෙන විදිහට එහෙම නැත්නම් අවුරුදු 7 වෙනත් මඟපල් ලැබෙන විදිහට පින් රැස් කරගෙන ආවනේ. එතකොට ඒ වාගේ පින තියෙනවද නැද්ද? පින් කරන්නේ කොහොමද? ඊළඟට දැන් විහෙර විහාර හදනවා ස්තූප හදනවා, මාලිගා හදනවා, කුටි හදනවා. ඒකට ඒවටත් භික්ෂුන් වහන්සේලා යොමු වෙලා ඉන්නවා. ඒකට භික්ෂුන් වහන්සේලා බණ භාවනා කරගෙන යන්න තියෙන්නේ. ඒතර මේවා කරනේවා හරියද වැරදිද පින්කම් කරනේවා හරියද වැරදිද දැන් ඔය ගැන අපිට විග්‍රහයක් රහතන් වහන්සේ නමකින් ගන්න නැත්තා එහෙමයි අන්නේ විග්‍රහය තියෙනවා මේකේ ස්වාමීන් මෙතන සිටේ දැන් දැන් ඉඳලා මේ විග්‍රහය අවශ්‍යයි අහනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ දැන් මේ දෙවෙනි පරිච්ඡේදය පටන් ගන්න නිප්පපංච වර්ගයේ දෙවෙනි වර්ගයේ කෙලෙස් නොහැදෙන ස්වභාවය නිෂ්ප්‍රපංච කියන්නේ. ස්වාමිනී නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනව නේද? කෙලෙස් නොහැදෙන ස්වභාවයෙන් සිත්තලවා වාසය කරන්න. නිෂ්ප්‍රපංචව ඉන්න කියලා. කෙලෙස් හැදෙන්නේ නැතුව හිතෙන් වාසය කරන්න. කෙලෙස් නොහැදෙන ස්වභාවයට ඇලුම් කරන්න. නිෂ්ප්‍රපංච බවට ඇලුම් කරන්න කියනවා. කෙලෙස් හැදෙන්නේ නැති බවට. කියනවා ස්වාමීනි ඒ කෙලෙස් හැදෙන්නේ නැති තැන කොතනද? කියනවා මහරජාණනි සෝවාන් ඵලය කියලා එකක් තියෙනවා. එතන කෙලෙස් හැදෙන්නේ නැහැ. සකදාගාමි ඵලය අනාගාමි ඵලය අරහත් ඵලය කෙලෙස් හැදෙන්නේ මහත්ය මාර්ගඵල කියන්නේ කෙලෙස් ගෙවලා දාන එකක් මිසක්කා කෙලෙස් හැදෙන තැනක් නෙමෙයි. එහෙමයි ස්වාමී. එතකොට මාර්ගඵල අවබෝධයේ යෙදී වාසය කරන්ද මාර්ගඵල අවබෝධයට ඇලුම් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අර නිකලෙස් කෙලෙස් නිෂ්ප්‍රපංච වෙයින්ට නිෂ්ප්‍රපංච භවයේ ඇලී වාසය කරන්න කියලා කියන්නේ. ඉතින් කියනවා ස්වාමීන් නාගසේනයන් වහන්සේ මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ මා මේ ඵල කෙලෙස් හැදෙන්නේ නැති තැන්නම්. ඒකේනම් බුදුරජාණන් වහන්සේ මාර්ගඵලයේම යෙදී වාසය කරන්න කිව්වා නම් මාර්ගඵල ලැබීමටම මොකද්ද මේ සංඝයා වහන්සේලා සුත්ත ගේය වේයාකරන ගාථා උදාන ඉති උත්තක ජාතක අබ්බූත ධම්ම වේදල්ල කියන නවාංග ශාස්ත්‍රෝ ශාසනය ඉගෙන ගන්නේයි මේ බුද්ධ ශාසනය ඉගෙන ගන්න ධර්මය කොටස් 9යකට බෙදෙනවා. ඒක කියනවා නවාංග සාස්ත්‍ර ශාසනය. දැන් ඒක එකින් එක විස්තර කරන්න කාලය නෙමෙයි. එතකොට මේ මුළු බුද්ධ ශාසනයම ඉගෙන ගන්නවා කියන එකයි මේ තියෙන්නේ. ඒතර මුළු බුද්ධ ශාසනයම ඉගෙනගෙන ආර්ථ ਵਿਚාරලා සජ්ජහනා කරලා ඒවත් මතක තියාගෙන අන් අයටත් දේශනා කරමින් මේ අලුත් වෙහෙර විහාර හදමින් ඊළඟට පුද පූජා පවත්වමින් මේ වාසය කරනවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැද්ද කියලා අහනවා. ඒතර අද කාලේ තියෙනවානේ මොකද වේර විහාර හදන්නේ? ඊළඟට අද මොකද්ද මේ මොකද්ද ඇයි මේ පින්කම් කරන්නේ? කියලා එහෙමයි. දැන් අපි මිනිස්සුන් දෙන්න පුළුවන් දැන් උන අඟුලි මාල් හැය හදනවා. දැන් ස්වාමීන් වහන්සේලා පින් කරන්න ඕන කියලා ගඩොල් තියෙනවා අඟුලිමාල සෑය වෙහෙසෙනවා. එතකොට මට මතකයි කවුරු හරි මට කිව්වා සමහර අය මේ බැලනවලු ආම්දුරුරුත් වැඩ කරනවා. මට පුදුම හිතුනේ මහත්තයා අපි මේ පැය ගණන් වරු ගණන් රහතන් වහන්සේලාගේ ගුණ කියනවා. අපි රහාමුදුරුරු. ගිහිමිනියා ආම්දුරන්ගේ වැරද්ද හොයනවා. අවසරයි ස්වාමීනි. මේ හාමුදුරුවෝ මොකද මේ මේ දැන් එහි දැන් අපි ගමු බෝ අර්ථ ගත්තොත් එහෙම අවුවයි ගොඩාක්. සමහර වෙලාවට මහත්තයා මම ගිහිල්ලා වරුවක් විතර වැඩ කරනවා. මම සාමාන්‍යයෙන් ඕන සමහරට ඔළුවට මොකක් හරි ආවරණයක් නැතුව වැඩ කළා. ආවට පස්සේ දෙවෙනි දවසේ ඉඳලා හැම ගැලවෙන්න පටන් ගන්නවා. අර හුරු මන්දි ආව එකපාරම ඉඳලා. ඊට පස්සේ මොකද වුනේ? දැන් අන්න ස්වාමීන් වහන්සේලාට එක දිගට අවුව සැර නිසා ඔන්න මොකක් හරි හිස් ආවරණයක් මොකක් හරි ඔලුවට දාගෙන එකක් පාවිච්චි කරනවා ඒ වැඩ කරන වෙලාවට. ඔන්න ජීවිනියා බාිනවා අර හාමුදුර මොකද අර ඔලුවට මේ මොකද්ද පම්ප් තොප්පියක් දාගෙන. අර මොකද අද්දික ස්වෙට් එකක් ඇඳගෙන. ඊළඟට බදාම සිමෙන්ති කොන්ක්‍රීට් වලට උදව් කරන්න කැමති වුණොත් මේ අර මේ මොකක්ද බෝඩ් දෙකක් නේද කියන්නේ ආන එකක් දාගන්න ඊට අර හාමුදුර මොකක්ද අර සපත් දෙකක් දාගන්න කියලා මේ ඡායයට වත් කරන්න යන්නේ උන්ට හිතෙනවනේ ඒතර මං කල්පනා කළේ අපි රහතුන්ගේ ಗುಣ කියනවා ගිහියා සංඝයාගේ අගුණ කියනවා බොහොම මේ ඈත තැනක කිට්ටු ගිහි මිනිස්සු කොහොම කිට්ටු වෙන්නද නිවනට ඒ නිසා මේක මහා අභාග්‍යයක්. ස්වාමීන් එවැනි කාරණාවලින් කවුරු හරි කතා කළොත් එහෙම කියන්න මිනිහෙක් පණ නැහැ. දැන් ওই කතාව මට කිව්වා කෙනෙක්. ඒකවල මං කල්පනා කරේ දැන් මට ආවනේ එකපාරම. මට ඒක කියපු ගමන් හිතුණා අපි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ගුණ කියනවා. ගිහි මිනිස්සු සංගයාගේ වැරදි කියනවා. ඒකවල ඕක ඕක කියන්න මිනිහෙක් නැහැනේ කටපණ තියෙන. මොනහරි සංගයාට අපහැදෙන දෙයක් කිව්වොත් එහෙම අහන්න ඕන ඔහි ආවේ සෑයට උපස්ථාන කරන්නද ගඩොල් දෙන්නද උදව් කරන්නද ආමුදුරන්ගේ වංහුන් හොයන්නද කියලා අහන්න කෙනෙක් නැහනේ. ආයෙ ඇත්ත තමයි ආන්දර සපත් දෙකක් දාලානේ ආමදර ඔළුවට කැප් එකක් දාලානේ අපෝ ඉතින් මේ මිනිස්සු නම් කොහොම જાතියක් ගොඩගන්නේ කොහොමද මහත්තයා හැබැයි එහෙම හරි ඒ වැරදි කියන වෙලාවට කර්ම වෙනම රැස් වෙයි ගඩොලක් තියෙනකොට පින වෙනම රැස් වෙයි ඒ නිසා සියලු දෙනා අඟුලිමාල මහත්තයායි මුල් කරගෙන පින් කරගනිත්වා කුසල් කරගනිත්වා. ඒක තමයි අපිට තියෙන කාරණාව. ඒකට රජ්ජුරුව අහන්නේ නිවන් දකින්න නම් මාර්ගඵල අවබෝධ කරගන්න නම් තියෙන්නේ මොකද මේ හාමුදුරුවෝ පින්කම් කරන්නේ? ඇයි බුදුරජාන් වහන්සේ ඕවා එපා කිව්වා නේද? නිවන් දකින්න කියලා නේද කිව්වේ? කියලා අද කාලේ මිනිස් වහන ප්‍රශ්නේ ප්‍රශ්නේ රජුරුවෝ මේ විදිහටම ඇහුවා. කොහොමද රජුරන්ගේ මොළේ? අපි බලමු උත්තරේ කොහොමද කියලා නේ. ස්වාමීන් වහන්සේ අපිට අනුමෝදන් වීම පිණිස ඒ පිළිතුර ඔබ වහන්සේ අපට දේශනා කරන ඇති අවසරයි ස්වාමීන්. ස්වාමීන් අවසරයි. ඔව් මහත්තයා අපි කතා කරගෙන හිටියේ නිරේන්ද රජුව අහපු ප්‍රශ්නය. නිවන් දකින්න නම් මාර්ග සාධාරණ ප්‍රශ්නය. අද කාලේ මිනිස්සුන්ට හිතෙන්න පුළුවන් මාර්ගඵල අවබෝධ කරගන්න නම් මහානකම තියෙන්නේ. මොකද මේ විහෙර විහාර කරලා චෛත්‍ය බෝධි විහාර හදාගෙන ඉන්නේ කියලා. ඒකනේ රජු වහන්නේ. ඉතින් ඕවා බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළේ නැද්ද කියලා අහනවා. කියනවා මහරජාණෙනි යම් මේ භික්ෂූහු සුත්ත ගේය ව්‍යාකරණ ගාථා උදානිත උත්තර ජාතක අභූත ධම්ම වේදල්ල කියන නවාංග ශාස්ත්‍ර ශාසනය හදාරනවා ඒ වගේම විහෙර විහාරත් හදනවා දාන ආදී පින්කණුත් කරනවා පුද පූජාත් පවත්වනවා ඒ සියලු භික්ෂුන් ඒවා කරන්නේ එකම දෙයක් අරමුණු කොටගෙන. එනම් සම්පූර්ණයෙන්ම කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත්වීම පිණිසයි. ඇත්තම විහෙර ඇත්තටම පින්දහම් ස්වාමීන් වහන්සේලා පින්කම් කරන්නේම කෙලෙස් හැදෙන එක වළක්වන්න. ඒ කියන්නේ නිවන පතාගෙනමයි ඒවා කරන්නේ. දැන් ඇත්තටම දැන් අපිත් විහෙර විහාර හදන්න අපිත් සම්බන්ධ වෙනවනේ. මේ විසාකා සුමනා සුජාතා බන්දුල මල්නිකා වාගේ ආ උපභෝග පරිභෝග සම්පත් ඇතුව කියලා එහෙම අපිට අදහසක් නැහැ. මේ කෙලෙස් ගඟෙන් කොහොමද දෙයනේ නිදහස් වෙන්නේ කියන අදහස තියෙන්නේ. මේ කෙලෙස් වියලවා දමන්නේ කොහොමද? සංසාරේ නිදහස් වෙන්නේ කොහොමද? තියෙන තියෙන ගැටලුවක් ගානේ අමාමා නිවනනේ පතන්නේ. ඒකටයි කිව්වා භික්ෂුන් වෙහෙර විහාර කරන්නේ. ඊට පස්සේ කියනවා මහරජාණෙනි යම් භික්ෂූහු පෙර ආත්ම භාවයන්හිදී රැස් කරන ලද ලෞතුරු වාසනාවෙන් යුක්තව ස්වභාවයෙන්ම පිරිසිදු සිටිද්ද ඔව්හු එක චිත්තක්ෂණයකින් කෙලෙස් සම්පූර්ණයෙන්ම නොහැදෙන ස්වභාවය වූ නිෂ්ප්‍රපංච භාවයවත් අරහත්ත්වයටපත් වෙදී මහා පින්බලයෙන් සංසාරේ වාසනා ගුණ සම්පatti පුරාගෙන පුරාගෙන ආපු ගෙනා චිත්තක්ෂණින් එක බණ පදයෙන් නිවන් දකින ඒ මහා වාසනාවකින් සංසාරේ ගොඩක් කරන ලද පින්බලයේ මහරජාණන් යම් මේ භික්ෂුව කෙලෙස් කසට බහුලව සිටිද්ද ඔහු මෙවැනි ප්‍රයෝග උපක්‍රමයන් නිසා කෙලෙස් නොහැදෙන ස්වභාවයට පත් වෙති. මහරජාණන් ඔය කියනවා බෙහෙර විහාර හදන එක, දම් පින්කම් කරන එක, පුද පූජා පවත්වන එක, ඒ වාගේ පින්කම් නැමැති උපක්‍රමයෙන් ප්‍රයෝගයෙන් රැස් කරන පින්බලෙන් උපදව ගන්න ගුණ බලෙන් ඒ අය ධර්ම අවබෝධය කරනවා කියනවා. රජතුමාට තේරෙන්න උපමාවක් කියනවා මధుර මනෝහර කොට. කියනවා වැට කඩළු ගහගෙන තියෙන කෙනෙක් කුඹුරේ වී වපුරවන එකයි අලුතෙන්ම කුඹුරක් හදාගෙන වී වපුරවන එකයි දෙකක් කියනවා. ලැබෙන්නේ දෙකෙන්ම වී අස්සන්න තමයි කියනවා. නමුත් ඔහු වැඩ කරන දෙවිදිහක වැඩ කරන්නේ කලින්ම වැටකඩලු ගහගෙන තියෙන කෙනා කෙලින්ම වැපුරුවා ඉවරයි. අනිත් කෙනා කුඹුරහාලා වතුර ඇරන් නියරවල් බැඳලා වැටවල් ගහගෙන කොච්චර අමාරුවකින්ද අලුතෙන් කුඹරක් හදාගන්නේ. ඒ වගේ සංසාරේ මහා පුණ්‍ය සම්පත්තියකින් මහා පින්බලයකින් වාසනා ගුණ උපද්දවගෙන ඉන්න කෙනා එක චිත්තක්ෂණේ සුළු මොහොතින් මාර්ගඵල ලබනවා. නැති අය අර විදියට විහෙර විහාර කරගෙන ඊළඟට දාන ආදී පින්කම් කරගෙන ධර්මයේ ඉගෙනගෙන ධර්මයෙන් කටපාඩම් කරගෙන අන් අයට කියලා දෙමින් අන් අය කුසලයේ යොදවමින් මේ විදිහට අමාරුවෙන් අමාරුවෙන් කුසල් සම්පatti උපද්දවගෙන ඒ අය සංසාරයෙන් නිදහස් වෙනවා කියනවා. ඒ ඉතින් හදලා තියෙන කුඹරක වැපුරවත් වී අලුතෙන් කුඹරක් වැපුරවත් වී හැබැයි ඔය වැඩේ කරන්ට සූදානම් වෙන්නේ දෙවිදියකට. පැහැදිලි නේද? ඒ නිසා මේ පුද පූජා විහාර හදනේවට බයින් අයට ඕන රහතන් වහන්සේගේ අදහස. එතකොට විහෙර විහාර පුද පූජා කරනේවට ගරහණේ උන් සම්පූර්ණම රහතන් වහන්සේලාගේ ධර්මයට ගරහනවා. මේ ඒ කාරණා නොදැනීම ඔව් අද කාලේ රහත් විචයත් බයිනවනේ. ඒතර රහතන් රහතන්ට කොහොමද? ඒතර මේ මේන්න ධර්මය ඉගෙන ගන්න. මේ අපි කියලා අපි දැන් මහා මෙවුනාවේ පුද පූජාව, පළවැල පූජා, රංකොත්තේරි පූජා බයිනවට මිලින්ද ප්‍රශ්නේ ප්‍රශ්න හදලා නෙවෙයිනේ. ඒතර අනාගතයේ අන්ධබාල අසත්පුරුෂයෝ, අන්‍ය තීර්ථකයෝ බුද්ධ ශාසනයට ගරහන්න පුළුවන් කියලා රජ්ජුරෝ හිතෙන් හදන හදලා කියන ප්‍රශ්න අද කාලේ ඒ විදිහට වෙනවනේ මහන්තයා. ඊට පස්සේ කියනවා රජතුමනි මේ තව කාරණාවක් කියනවා කියන්නම් කියනවා මේක තේරුම් ගන්න. ඒ තමයි දැන් අද කාලේ කෙලෙස් බහුලනේ සත්වයන්ට. ඒ නිසා තමයි උපක්‍රමී නොයේ උපක්‍රමයෙන් වක්‍රව එකපාරම ඍජුව අත තියන්නේ නැතුව උපක්‍රමශීලීව තමයි කියනවා කුසල් සම්පatti උපද්දව ගන්න. ඒකේ තියෙනවා මේ තියෙන්නේ යම් මේ භික්ෂුවණහි බොහෝ කෙලෙස් පසට ඇත්තා වූයේද ඔහු යෙසකී ප්‍රයෝග උපක්‍රමයන් කිරීම නිසා ක්‍රමයෙන් අරහත්ත්වයටපත් වෙති. ක්‍රමයෙන් අරහත්ත්වයටපත් වෙනවා. මේ උපක්‍රම හේතුවෙන්. ඊට පස්සේ කියනවා තව උපමාවක්. කියනවා විශාල අඹ ගහක මුදුනේ රන් වන් පැහැයෙන් යුතු මధుර මනෝහර මధుර මහත් වූ අඹ ඵලයක් තියෙනවා. අහසින් යන 이르දියෙන් යුතු විද්‍යාදරයෙක් ඉන්නවා. එයා හාසින් ඇවිල්ලා අර අඹ ගෙඩිය සුවසේ කඩාගෙන යනවා. තව කෙනෙකුට ඒවැය කීයද දෙයක් නැහැ. ඊට පස්සේ එයා මොකද කරන්නේ? අඹ ගෙඩියක අර ලොකු ගහෙන් අඹ ගෙඩිය කඩා ගන්න ඕන කියලා කැලේට ගිහිල්ලා ලී හොයාගෙන ඉනි මඟ බැඳලා වැල් වලින් ගැට ගහලා අර ගහට තියලා ඉමීට නැග නැග නැග නැග නැග ගිහිල්ලා බොහොම ආරෙන් අඹ ගෙඩිය කඩා ගන්නවා. විද්‍යාදරයත් අඹ කෑවා මෙයත් අඹ කෑවා. නමුත් දෙවිදියකට. ඒ වගේ තමයි කුසල සම්පත්තිය තියෙන මහා පින්වන්තයෝ එක බණපදයෙන් රහත් වුණා. මගපල් ලැබුවා. දැන් අපි කියන්නේ ඒ කාලේ පුළුවන් නම් ඇයි අද කාලේ බැරි කියලා නිකන් තකමනවනේ. Taman ඉන්න තැන තේරුම් ගන්න එපා යම් නෝනෙකින්නේ. ඊට පස්සේ කියනවා රජතුමනි මොකද්ද හිතෙන්නේ? අර ඉනිමන් බැඳ භික්ෂුව කැලේට යනවා. මේ බැඳ කෙනා කැලේට යනවා. දරලී කඩනවා. දිගලී හොයනවා. වැල් වලින් ගැට ගන්නවා. ඒක අඹ කෑමයි මේකයි දෙකක්නේ. නමුත් කැලේ තියන්නේ ලී හොයන්නේ ගැට ගහන්නේ ඔක්කොම කරන්නේ කුමක් වෙනසද? අඹ ගෙඩිය කැඩීම පිණිස. ඒ වාගේ නිවන් දැකීම නිකලස් ප්‍රතිපදාව මාර්ගඵල ලැබීමයි විහෙර විහාර කිරීමයි කියන්නේ දෙකක්. එකක් නෙවෙයි. නමුත් ඒ වෙහෙර විහාර කරන්නේ පින්කම් කරන්නේ දම් පින්කම් කරන්නේ ධර්ම ඉගෙන ගන්නේ කටපාඩම් කරන්නේ අන් අයට දේශනා කරන්නේ පිහිටවන්නේ නිවන අවබෝධ කිරීම පිණිස සෑම බණකදීම ඕනම ආන්දරණමක් අවසාන නිවන නිපතන්නේ මේ බිම්බලෙන් අපිට සංසාරයෙන් නිදහස් වෙන්න ලැබෙවා කියලා. විහෙර විහාරයක් කළත් පූජාවක් කළත් කුටියක් හැදුවත් දානයක් දුන්නත් කවුරුත් නිවන නිපතන්නේ. මේ ඔක්කොම අමතක වෙලානේ මේ දර්ශනීය හිතට ආවට පස්සේ. මේ ලෝක සත්‍යයට. ඉතින් ඒකයි. ඊළඟට කියනවා රජතුමනි ඕන ඔය විදිහට තමයි කියනවා. හිතේ කෙලෙස් බාහිත කාලේ මේ සත්වයා වෙහෙර විහාර කරමින් ආදී මේ පින්කම් කරමින් මේ උපක්‍රම ප්‍රයෝගේ මුල් කරගෙන ක්‍රමක්‍රමයෙන් අනු ආනුපූර්ව පිළිවෙලට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා කියනවා. ස්වාමීන් අවසරයි කෙලස් බර කාලය කියලා සඳහන් වෙනවා. කෙලස් මේකේ තියෙන කෙලස් කසට ඇත්තාහු වෙද්ද. එහෙමයි ස්වාමී. සිත්වල කෙලස් කසට තියෙනවා. ඒ ක්‍රමෙට කියන දැන් මේ දැන් ඒකට මේ තියෙන මහත්ය වේහෙර විහාර කරනවා කියන එක. එහෙමයි. වේහෙර විහාර කරනවා කියන එකට මේ සංඝයා විහෙර විහාර කරනවා කියන එකට අකමැතිකම පුද පූජා තියනවාට අකමැතිකම බුදුරජාණන් වහන්සේ තිරුණම්පාල අවුරුදු 500කදී මේත වෙලා තියෙනවා. එහෙමයි. ඒකෙන් රජු වහන්නේ ඒ වශයෙන් කිසිම මේ හේතු සහගතව නෙමෙයි හිතේ තියෙන හේතු සහගතව නෙමෙයි දැන් සාමාන්‍යයෙන් ආමඳුරුරුන්ගේ නිර්වාණ ප්‍රතිපදාව ඊළඟට සාසන ප්‍රතිපදාව ගැන සමහර දවසට ගිහියෝ ආමඳුරන්ටත් වැඩි හිතනවා. ඒම නිසා පැන නැගිච්ච අරුබුදනේ. තම තමන්ගේ නිවන ගැන තම තමන් හිතාගත්තා නම් ওই ඔක්කොම අරුබුද ඉවරයි නේද? ඉතින් මේ නමුත් ඉතින් මේ අරුබුද වලින් ශාසනය බබලෙනවා. හඳුන් ගහ කපන්න කපන්න සුවඳ හමනවා වගේ. එහෙම නෙවෙන්නේ. ඉතින් විස්තර කරනවා මේ විදිහට. ආන් මේ වගේ තමයි කියනවා රජතුමනි ධර්මයේ හැදෑරීමේ බොහෝ උපකාර ඇත්තේය. අරුත් විමසීමේ බොහෝ උපකාර ඇත්තේය. අලුතෙන් විහෙර විහාර කිරීමේ බොහෝ උපකාර ඇත්තේය. දාන ආදී පින්කම් වල බොහෝ උපකාර ඇත්තේය. පුද පූජාවන්ගේ බොහෝ උපකාර ඇත්තේය. ඒ ඒ දේ කළ යුතු තන්හි ඒවා බොහෝ සෙයින් උපකාර වේ මහත්ය තව උපමාවක් මෙහි තියෙනවා. ඒ කියන උපමාව තමයි කියනවා සටනක් ආපු වෙලාවක. ධීර වීර පුරුෂයෙක් ගිහිල්ලා තනි පුජ්‍යලයක් ගිහිල්ලා සටන් කරලා ඉවර කරලා එනවා. දේවාගේ ධීර වීර පුරුෂකතිය නැති කෙනා සේනාව එකතු කරගෙන ගිහිල්ලා සටන් කරලා ජයගෙන එනවා. තේරුණා නේද? ඒ වගේ මහා පින්බලයේ තියෙන අය එක බණපදයෙන් කෙලෙස් නඟ වියලවලා දැම්මා. කෙලෙස් සතුරු නැසුවා. අද ලොකු සේනාවක් අපිට රැස් කරන් වෙනවා. විහෙර විහාර හදලා, දාම්පින්කම් කරලා ධර්මයේ ඉගෙනගෙන බණ අහලා බණ කියලා පුද පූජා තියලා තුනුරුවන්ට වැඳලා ඊළඟ ආර්ය උපවාදවලට ලක් වෙන්නේ නැතුව ධර්මයේ අවබෝධ කරගන්න තියෙන අභෞවිය කරුණුවලට ලක් වෙන්නේ නැතුව ලොකු සේනාවක් රැස් කරගෙන තමයි අපිට යුද්ධයට යන්න වෙලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න මේවට අපිට චෝදනා කරලා අපිට නිකන් මේ හාමුදුරුවෝ කියන බණ කියලා අපේ ඇඟට කඩාපාත් වෙන්න එපා. මේවා රහතන් වහන්සේලාගේ ධර්මය. එහෙම. ස්වාමීනි මේ මිලිඳු රාජ ප්‍රශ්නේ මේ උත්තම භාවය අපිට යලි යලි ඒ කියන්නේ මේ බලන්න මේ මිනිසුන්ගේ හිත කොච්චර පිරිසිදු කරනවද කියලා මේ මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් ගලවලා ඒතර දැන් තේරෙනව නේද මේ පුද පූජාවට ගරහමින් රහතුන්ගේ ධර්මයෙන් තොර එකක් මේ පතුරවන්නේ කියලා. පුද පූජාවල් වලට ගරහමින් විහෙර විහාරාධනයකට ගරහමින් මේ පතුරවන්නේ රහතුන්ගේ ධර්මයන් නම් නෙවෙයි. මිත්‍යා දෘෂ්ටියක්මයි. පව් අහිංසක මිනිසුන්ට ගොඩ යන්න තියෙන පාරත් වහලා දානවා. කුසලයක් නිවනට කුසලයක් උපදව ගන්න තියෙන පාරත් වහලා දානවා. බොහෝ දෙනාට අයහත අයහපත පිණිස දුක පිණිස පහළ වෙලා මේ මිනිස්සු බැන බැන යනවා. මක්කලි ගෝසාල වගේ. නේද? මිනිස් කෙමනක් වගේ. මිනිස්සු කුසල් වලින් ඈත් කරලා දාන එක සෑහෙන පෞසිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මෙතන විස්තර කරනවා මේ මේ ධර්මයේ හැදෑරීමේ අරුත් විමසීමේ අලුතින් විහෙර විහාර ඉදිකිරීමේ දානාදී පින්කම් කිරීමේ පුද පූජාවන් කිරීමේ ඒ ඒ තන්හි කළ යුතු දේවල් කළ යුතු ඒ තන්හිදී කරන්න පුළුවන් කුසල් දහම් පින්දාම් රැස් කිරීමේ විශාල උපකාරයක් තියෙනවා කියන නිවනට ස්වාමීන් මේ පින රැස් කිරීමේ බලවත් භාවය කෙතරම්ද කියන එක. ඔව් දැන් යම්කිසි චේතනාව අමා මහ නිවන පිණිස නම් එයා ඒ චේතනාව රැස් කරන්නේ ලොකු පිනම් මහත්යා රහතන් වහන්සේලාගේ ජීවිත කතාවල තියෙනවා එක දවසක් එක රහතන් වහන්සේ නමක් අවුවේ වඩිනවා උන්වහන්සේගේ පා ගොඩාක් පිච්චිලා පාරට ඉතින් එක මානවකෙක් එතන යනකොට දැකලා උන්වහන්සේ ධර්මය අහන මානවකෙක් එක තරුණේ ඉතින් මෙයා මොකද කළේ ඉක්මනට Taman දාගෙන ගිය පාවාන්දේ කරගෙන රහතන් වහන්සේට පූජා කරනවා ස්වාමිනී මේක දාගන්න කියලා. ඉතින් උන්වහන්සේ ඒක දාගත්තාම හිත සතුටුයි. ඉතින් හිතෙන් ප්‍රාර්ථනාවක් කළා මේ එම්බා පාවාන් සංගල ඔබ මාව සතර දුකින් එතර කරවපන් පස්සේ කාලෙකේ ආරහත් ඊටපත් වෙනවා. එයා කියනවා ඇත්තටම මං එදා පාවාන් සංගල පූජා කරපු පින මාව සසරින් නිදහස් කළානේ කියලා. එදුර ඔය මේ බුද්ධ ශාසනය පහළ වුණ සියලුම රාතන් වහන්සේලා බලන්න සංසාරයේ අප්‍රමාණ පින් කරපු අය නෙවෙයිද කියලා? කුසල් කරපු අය නෙවෙයිද කියලා? නේද? ඉතින් පින් කරපු කුසල් කරපු මගපල් ලැබුව අය පින් කරපු කුසල් කරපු අය නෙවෙයිද කියලා බලන්න. ඉතින් එනම් පින් දාම් කුසල් දාම් වෙන කොහොමද රැස් කරගන්නේ? මේ විදිහට වේර විහාර කරමින් දම් පින්කම් කරමින් සිල් ගුණ දන් රැකෙමින් පුද පූජා පවත්වමින් එහෙමනේ පුණ්‍ය සංස්කාර රැස් කරන්නේ කුසල් උපද්දවා ගන්න. ස්වාමීන් වහන්සේ තව කාරණාවක් විමස ගන්න දැන්. ගිහි කෙනෙකුට උනා හරි මේ රාගය බලවත් වෙඩිලා යනවා නම් සමාධියට හිත එළඹෙන්නේ නැත්තම් මේ භාග්‍යතුන් වහන්සේගේ සිරිපාපියුම් වැඳ වැඳ මහසෑය වැඳ වැඳ මේ ආනුභාවයෙන් මගේ හිත සුවපත් වේවා කියලා හිතන්න එහෙම අවස්ථාවක් තියෙනවද ස්වාමීන් වහන්සේ? අදටත් තියෙනවා චිත්ත අධිෂ්ඨානයේ රහතන් වහන්සේලාට කරන උපහාරය දැන් අර මම දවසක් අපි කිව්වේ එක්කෙනෙකුට අර මේ මේ මොකද්ද නරක වීඩියෝ බලන්න හිතෙනවා හිතෙනවා හිතෙනවා බැරිම තැන යා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ ගුණ සීකර කර සීකර කර පැම්බඳුන පූජා කළා කියලා. එදා ඉඳලා ඒ කෙලස් පීඩාව ආවේ නැහැ කියනවනේ හිතට. අදටත් වෙන අපිට ගොඩාක් අය මොන ගිහිලා තියෙනවා චිත්තාදිෂ්ඨානෙන් කෙලස් යටවපු. ඒ රහතන් වහන්සේලාද කරපු උපහාරය ඊට පස්සේ රෝගවලින් අධිකව ඉඳලා බක්කුල මහරහතන් වහන්සේට පූජා පවත්වලා නිරෝගී වෙච්ච අය. ඊළඟට වරදින් නැගී සිටින්න බැරුව ඉඳලා අඟුලිමාල මහරහතන් වහන්සේට පුද පූජා පවත්වලා ඒ ගුණ සීකල වරදින් නැගී හිටපු අය. ඒ රහතන් වහන්සේලගේ අදිස්ථානයේ දරුවන් නැති වෙලා ඉඳපු යට දරුවෝ ලැබිච්ච අය. ඉතින් ඒ තියෙන්නේ තව ඔය චිත්ත අදිස්ථානය ගැන මහත්තයා ඒ කොහොමද කරන්නේ කියලා මේ එක තැන කියනවා මට මතක නැහැ කොතනද කියන්නේ කියලා මිලින්ද ප්‍රශ්නේ එනවා. අවශ්‍යයි. අපි දැන් අවසාන කොටස කියව ගමු. ඉතින් කියනවා රජතුමා රජතුමනි රජතුමා ඇසුරු කරන මනවින් රාජ්‍ය සේවයේ දෙන පුරුෂයෙක් සිටී. ඔහු අමාත්‍යවරුන් බටපිරිස් යෝධයන් බල ප්‍රධානීන් දොරටුපාලකයන් පරිවාරජනයන් මනවින් ඇසුරු කරා. ඒ පුරුෂයාට කරගත යුතු කටයුත්තක් ඇති කල්හි ඒ සියලු දෙනා බොහෝසෙයින් උපකාරී වෙයි. දැන් රජතුමාගේ සේවකයෙක් ඉන්නවා. හැම හැම අංශකමයි යාළු කරගෙන ඉන්නවා. එයාට හදිසි කටයුත්තක් ආපු ගමන් ඔක්කොගෙම සපෝට් එක ගන්න පුළුවන්. මේ වගේ තමයි කියනවා මේ කෙලෙස් වලින් පීඩා විඳින කෙනා හැම පැත්තෙම පින් කරගෙන තියෙන්න ඕන කියලා. හරි ලස්සන නේද? අසිරිමත් උපමාව. ඒ නිසා කියනවා ධර්මයේ හැදාරන්න ඕන කියනවා අලුත් විමසන්න ඕන කියනවා අලුතෙන් විහෙර විහාර කරන්න ඕන කියනවා දම්පින්කම් කරන්න ඕන කියනවා පොදු පූජා කරන්න ඕන කියනවා ඒ ඒ දේ කළ යුතු තන්නේ ඒවා බොහෝ සෙයින් උපකාර වෙනවා කියනවා මේ නිවන රහතන් වහන්සේලා නෙමෙයි විස්තර කරන්නේ ඊට පස්සේ කියනවා මහරජාණන් උපදිනකොටම මිනිස්සු පිරිසිදු වූ වෙත්නම් අනුශාසනයකින් කළ යුතු දෙයක් නැහැ. උපදීම මනසේ පිරිසිදු වෙනවා නම් බුදු කෙනෙක්වත් ඕනේ නැහැ කියනවා. මහරජාණනි ධර්ම ශ්‍රවණයෙන් කළ යුතු දෙයක් ඇත්තේය. මහරජාණන් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ සීමා කළ නොහැකි අසංකේය කල්ප ගණනින් රැස් කරන ලද මහා කුසල මූලයෙන් යුක්ත වූවා ඔහු ප්‍රඥා පාරමිතාවේ කෙලපැමිණි උත්තමී. හැබැයි ඒ උත්තමයාටත් බණපදයක් ඇහුනට පස්සේ තමයි කිව්වා ධර්මය අවබෝධ ඉතින් ඒ නිසා කියනවා රජතුමනි සද්ධර්ම ශ්‍රවණය බොහෝ උපකාරයි කියනවා. ඒ කියන්නේ නිතර ධර්මය අහන්න කියනවා. නිවනට උපකාරයි කියනවා. ඒ කියන්නේ සංසාරයේ බොහෝ පින් තිබ්බායටත් ධර්මයේම අහන්න ඕන වුණා කියනවා අවබෝධ කරගන්න. පින් නැති අයටත් ධර්මයේ ඇහිම කොච්චර උපකාරයිද? ඊට පස්සේ කියනවා එමෙම්ම ධර්මයේ හැදෑරීමත් අරුත් විමසීමත් බොහෝ උපකාරී වේ. එසේහින් ධර්මයේ හැදෑරීම අරුත් විමසීම ආදී කෙලෙස් නොහැදෙන ස්වභාවය ඇති කර දෙන ධර්මයෝය. ධර්ම ශ්‍රවණය, ධර්මයේ හැදෑරීම, අරුත් විමසීම මේවා කෙලෙස් ඒ කියන්නේ නිෂ්ප්‍රපංච කරවන්න උපකාර වෙනවා කියනවා. ස්වාමිනී නාගසේනයන් වහන්සේ මේ ප්‍රශ්නේ ඉතා මැනවින් සිතා බලා විසඳන ලද්දේ මම ඒ අයුරින් පිළිගනිමි කියලා සාදුකාර දීලා දැන් රජුරෝ පිළිගන්නවා. එතකොට මේකේ වෙහෙර විහාර කිරීමේ ආනිසංසත් විස්තර කරනවා. හැබැයි ඒ පින් තියෙන අයගේ පින උපද්දන්නේ ධර්ම ශ්‍රවණේ. දැන් මහත්තයා මේ බණපද ඇහෙන එකෙන් නේද බණ අහන්න පින තියෙන අයටත් පින් කරන්න පින තියෙන අයටත් ධර්මයේ තේරුම් ගන්න පින තියෙන අයටත් අරුත් විමසන්න පින තියෙන අයටත් පින උපදින්නේ මේ ධර්මයේ. නිසා ධර්ම දානේ දෙන අයට කොච්චර පින්ද? මේ බණ අහන්න අනිත් අයට අහන්න සලස්වන ඒ අපිට ධර්මයේ ගන්නපු ගුරු ආචාර්යයන් වහන්සේ ඊළඟට ධර්මයේ දේශනා කරන අපි ඊළඟට ඔබ ඔබ සියලු දෙනාට ධර්මය අහන්න මේ දායකත්වයේ දරන පින්වතුන් විශාල මුදලක් වියදම් කළා. ඊළඟට මේ රූපවාහිනිය වැඩ කරන සියලු දෙනා, ගුවන් විදුලිය වැඩ කරන සියලු දෙනා කොච්චර පින් රැස් කරගන්නවද? ඒ නිසා පින්වතුනි මේ අසත්පුරුෂයන්ගේ කයි කතන්දර පතකලා මේ රහතන් වහන්සේලා මේ අපිට හික්මවපු ඒ වැඩපිළිවෙල හික්මිලා කලබලයක් නැතුව පිළිවෙලින් මේ උතුම් වූ ගාම්භීර ධර්මය අවබෝධ කරගන්න හිත් සකස් කරගන්න කුසල් සම්පත්තිය උපදවා ගන්න අපි කවුරුත් මහන්සි වෙ යුතු කියන කාරණාව තමයි සීකරණ තියෙන්නේ. ස්වාමීන් අවසරයි අද දවසේ අපේ කාලය නිමා වුණා.